නයි ශිරු දිනාට පෙරවන් සර්ණයි. අපි මේ වෙලාවෙන් කරන තියෙන ධර්ම දවසේ වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න පිළිතුරු කර පිළිලක් සඳහා ඒ සඳහා ලිඛිත ප්‍රශ්න තියෙනවා. ඒ අනුව අපි ඉදිරියට යමු. ඒ අතර වාරදී කාට හරි මතක් කරලා තියෙනවා නම් මේ අතර වාරදී ප්‍රශ්න හෝ ප්‍රකාශන ඉදිරිපත් කරන විදිහ මම කර්මාවේ මතක් කරනවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී දකුණු වම යනුවෙන් පාදයේ ලැබෙන රළු මුරුදු ස්පර්ශ හඳුනා සිය පවත්වා ගන්න අතරතුර පාදයේ වැලිමත් ලැබෙන ශබ්දයට කනවුල් කරමින් සිත විසිරියා මැලකී සුසයි පාදාදෙනෙන් ගෞරවණීය ඉල්ලමි මේ කියන්නේ පාය තැබීම සම්බන්ධ තියෙන හැම ලක්ෂණයක්ම හැම ස්වභාවික දෙයක්ම අපිට මේ භාවනාවේ හිත පිටව ගැනීම සඳහා උදව් කරන්න පුළුවන්. ඒ උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පාදයේ වැලිමතු තෙරපෙන කොට වැල්ලේ තියෙන රළු මුත්‍රි ස්පර්ශය නැත්නම් සක්ම මේ ලනුපැතුලේ තියෙන ලනුපැතුලේ තියෙන රළු මුත්‍රි ස්පර්ශය නැත්නම් පාදයේ තියෙන රළු මුත්‍රි ස්පර්ශය එහෙම නැත්නම් ඒකේ තියෙන සද්ද එහෙම නැත්නම් මේ පතුලේ පය ගැටෙනකොට ඇති වෙන මේ කම්පනය වලලු කර මේ මේ මොකද්ද මේ මණික් කටුව ධනහිස උඩට පැතිරෙන හැටි මේ සෑම දෙයක්ම හිතලුවක් හිතමනාවක් නෙවෙයි නම් ඒක හැම දෙයක්ම ස්වභාවික ඉවර කියන්නේ ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාවික ලක්ෂණ ඒ සෑම දෙයක්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පාවිච්චි කරනවා කියන එක නෙවෙයි. වඩා උනන්දු වෙන්න ඕනේ. ඒක පුළුවන් තරම් උකහා ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අරමුණේ නිමක් වෙනවා. ඒ නිසා මේ වැරද්දක් නෙවෙයි හොඳ ලක්ෂණක් කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාවක භාවනා යෝගියෙකු පැයකමාරකට වඩා සමාධිගත වී සිටීම සුදුසුද මේ වගේ වෙලාවල් වුණා නම් ඒකෙදී කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ නමුත් අර මේ සමහර වෙලාවල් වල තියෙනවා සමාධියට තද ඇලෙන ගතියක් ගාක් මේ ඇලීසෙප් ගත කරන වෙලාවෙදී කඩා ගන්න බැරුව යනවා ඒ තරම්ම මේ කාන්දා ශක්තියක් එනවා. අන්න ඒ වෙලාවට කියනවා භාවනාව විහිං භාවනාව නතර කරගන්න බැරිසලා යන විදිහට යනවා නම් ඒක උනන්දු කරවන්න එපා කඩන්න ඕන. ස්ථාන කළ කඩලා නැවත මුලින් ඉඳලා යන්න ඕන නිසා අර ආනාපාන සති භාවනාව එක කියලා අපි ලොකු සාසලීපිකේ කියලා තිබුණා අනාවකියා එක වතාවකට වැය කාමකට වඩා යන්න එපා සාමාන්‍ය පැය දෙකමාර කතර මත කරන්නේ. නමුත් ඒකේ තියෙන එච්චරම තද්ද බල කරුකටයුතු නීතියක් නැහැ. හොඳට එවැනි බාධාවක් එවැනි විකෘති භාවයක් නැතුව තියෙනවා නම් ගියාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. භාවනාවටමින් අනුක්ලේශ 100% දුරු කරන තෙක් ප්‍රභාසර සිත මතුවන්න පටන් ගන්නෙ නැද්ද? අනුක්ලේශ ධර්මයක් අඩු කරාම ප්‍රභාසර සිත යන්තමින්වත් නැති වේද? එලෙස සිටි බව දැනගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. මේකේදී වෙලා තියෙන මේ හිතලුවක් එක වැඩ කරන්නේ අනුක්ලේශ කියලා જાතියක් ඇත්තෙත් නෑ උපක්ලේශ කියලා ඒවට කියන්නේ. ඉතින් එතකොට මේ උපක්ලේශ තියෙනවා නම් හිතේ සමාධිය අඩුයි. සමාධිය තියෙනකොට ප්‍රභාසරේ මතුවෙනවා. නමුත් ප්‍රභාසර නොවි සමාධිගත වෙන්න ඕන තරම් පුළුවන්. ප්‍රභාසර වීම අත්‍යවශ්‍ය ලක්ෂණයක් නෙවෙයි. එතකොට උපක්‍රේෂ තරමක් අඩු කරාම ප්‍රභාසර සිටි අන්තිමින්වත් මතුවේද කියලා. ඉතින් මේ එහෙමත් වෙන්න පුළුවන්. එතකොට එහෙම එලෙස යාන්ත්‍රමේ සිටිලා තියනවද බව දැනගන්නේ කොහොමද? يعني දැනගන්නේ Tamanට තේරෙන ප්‍රභාසර එච්චරයි. වෙන කොහොමද ආයේ වෙන චීන කන්නඩේ දාලවන්නේ කියලා. ප්‍රශ්නේ අගලා තියෙන්නේ මේ මනෝමූලම தত্ত্বකේ. ඒක ඇතුල් වෙච්චාම ළඟින් ඉන්න කෙනාට තේරෙනවද කියලා වගේ අහන්න වෙන්නේ. එහෙම තේරෙන්නේ නැහැ. තේරෙන කියන්නේ යාට තේරෙනවා ප්‍රභාසර හිත. මේ ඒක නිසා ප්‍රභාසර හිත අනිවාර්ය ලක්ෂණයක් විදිහට ගන්නත් එපා කියනවා. ඒක නෙවෙයි අටුවාව ඒ නිසාම මේ විසුද්ධි මාර්ගය දක්වලා තියෙනවා සමහර වෙලාවට කපුවට වගේ කළු ලපත් මත වෙන්න පුළුවන් කියලා සුදු නිතරක් නෙවෙයි. මේ වෙලාවේ හැටියට තියෙන සංඥාවේ හැටියට සමාධිගත වෙනකොට එන සංඥාව මේ එකක්ම ඉල්ලන්නත් එපා. ඉල්ලපු දේ නොලැබුණයි කියලා කලකට වෙන්නත් එපා. ඒ අපබසර මිදම් බික්ක වෙචිත්තං කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනකොට කියන්නේ නික්ලේශී හිත. භවංගජිත කියන එක පොතේ නෑ. ඒ අභිධර්ම කට්ටියයි අටුවාවේ සඳහන් කරගෙන තියෙනවා. මේ එහෙම එහෙම එකක් ඇත්තේ නෑ. භවග්ගසිත කියලා එකක් මේ මේකේ සඳහන් කරනවා භවග්ගහිත කියලා කියන්නේ නේව සංඥා නා සංඥාතන දක්වාම භව සංඥාවේ කෙලවරටම ගියේ හිත. එහෙම නැත්නම් විඥාන ස්රෝත කියන වචන සඳහන් වෙලා තියෙනවා. විඥානීය ගලණය. ඉතින් ඊට පස්සේ තමයි භවංග කියන වචනේ අවිල්ල තියෙන්නේ. ඒ ඒ භවංග කියන වචනය නැතුව තමයි ත්‍රිපිටකය කියන්නේ. විඥානං භවංග කියන්නේ ප්‍රතිසං හිතේ නැවත උපදීන කියලා. ආ. භවංග හිත කියන්නේ මේ භවංග මේ සාමිත කියන්නේ සාමිත කියන්නේ ප්‍රතිසංවිත ඊට පස්සේ ඒ වගේම සිත් ප්‍රේලියක් වෙනවා ඉතිරි කියන්නේ ඉස්සෙල්ලා. ඒ අවස්ථාව තමයි භවන් කියන්නේ ඒක අපි කඩ නිදෙට කියම එහෙම එනවා කියලා කියනවා. ඒක තමයි කියනවා මේ චිත්ත විචය දුවන්නේ නැති වෙලාවේ හිත එතනයි තියෙන්නේ. මරණය දක්වාම ඒක දිගට පවතිනවා. ඒක තමයි කැන්වස් එක කියලා කියන්නේ. චිත්‍රය අඳින කැන්වස් එක විදියට. ඒ කියන්නේ ඒකේ නිත්‍ය භාවයක් පෙන්නනවා ඒක කියන කතාව. ඒ ඒ භවංග කියන හිත හැම එකටම පදනම් වෙනවායි කියලා. ඒ වුණාට විඥාන ස්රෝතය ගැන වගේ කතා කරනකොට එහෙම ස්ථිරව පවතින මොනම දෙයක්වත් භවයේ හොයන්න බෑ. නැති වුණාට භවංග හිතමයි නැවතපත් වෙන්නේ. ඒක හිතම ඒ කියන්නේ ඒකේ මේ අවිපරීත භාවයක් එහෙම නැත්නම් කියනවා නම් මේ වෙනස් වෙන්නේ නැතුව ක්ෂය වෙන්නේ නැතුව වැය වෙන්නේ නැතුව දිගට පවතින ගතියක් වෙනවා. හිතක් නැහැ කියන්නේ. හිතක් නැහැ. විඥානයක් නැහැ. විඥානේ දිය වෙලා ගියා. මොනවාක්ද නැහැ. කෙලෙස් හරි ජීන්න බේස් එකක් නැහැ. පදනමක් නැහැ. ඒක ඒක ප්‍රභාසර කිව්වට ඒක ඒක වෙන පැත්තකින් කිය හැකි මේ මේ මයිකේ ගැටියක් පරක් කරන්න ගන්න බැහැ නෑ සාකච්ඡාවක් කරනකොට ඉතින් සක්‍රීය සම්බන්ධය එනකොට මයික් එක කොම් වෙනවා. නේ කොහොමරි ප්‍රභාසර කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ මේ හැම එකම සම්බන්ධ වෙලා තියෙන පදනම රොක් බෙඩ් එකේ එහෙම නැත්නම් මේ කැන්වස් එක වගේ පෙන්ලා තියෙනවා. නමුත් ඒක එහෙම එකක් ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ. කිට්ටුවේ යන්නේ ටික තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රභාසර හිත ගැන කියනකොට පේන්න තියෙන්නේ ඒක උප්පත්තියේදී ඇති වෙලා ඒ පුද්ගලයාට කිසිම පාලනයක් නැහැ මරණකොට දක්වාම ඒක තියෙනවා කිය. ඒකම නැවත නැවත මතුවෙමින් යනවා ඒක උඩ තමයි අනිත් චිත්ත විද්‍යාවේ චිත්ත විද්‍ය නැති වෙලාවේ අපි ඉන්න ප්‍රභාස මේ භවංග හිතේ. ඒ වගේම තද බලන ඉන්ද්‍ර ගියාමත් තියෙන භවංග හිතේ කියලා ඒ අභිධර්ම විස්තර කරනකොට අටුවා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක ඒ අභිධර්ම අටුවා ක්‍රම විස්තර කරන යනකොට ඒ කැලේ නැතුව ඊටු ටික අභිධර්ම විස්තර කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය අංගයක්. නමුත් ත්‍රිපිටකයේදී එහෙම ස්ථිර සාරව පවතින මොනම දෙයකවත් පිටක් බුදුහාමුදුරුව පතලා නැහැ. හැමදේම ක්ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි, විපරිණාමයට පත් වෙන සුළුයි කියලා කියලා තියෙනවා. එතකොට හිත වුණත් විඥානය වුණත් මේ අවබෝධය ලැබෙන වෙලාවේදී අවිඥානික தത്വයට එහෙම නැත්නම් විඥානයේ අනිදස්සන தത്വයටපත් වෙනවා. අනිදස්සන විඥානේ පබස්සරයි කියලා කියනවා විඥානං අනිදසරං නිබ්බාණං සබ්බතෝ පබං යත් ආපෝත චේ ආපෝච තේජෝත තේජෝච වායෝ නගාදති කියලා ඒක හිතක් වෙන බුදුහාමුදුර සඳහන් කරනවා නිවන ගැන විඥාන අවිඥානීය අනිදස්සර වෙනවා හැම පැත්තෙම ප්‍රභාසර වූ තනක් වෙනවා ඒකේ වට වියාපෝ තේජෝ හොයන්නත් බෑ ඉරහඳත් නෑ හරි වැරදිත් නෑ දිගත් නෑ කොටත් නෑ කියලා විතර කරනවා. ඒක විස්තර කරනකොට මේ ඒ ප්‍රභාස්වරය කියලා කියන්නේ අටුවාව අපහසුකටපත් වෙනවා. එතන කියන්නේ ගියාම පපස් පපස්සර කියලා එයා හදා ගන්න වචනය පබස්සර නෙමෙයි පප කියලා කියන්නේ විලකටය විලට බැසගත්තා වගේ කියන එක කියනවා. ඉතින් ඒක අපේ ඔය නිවෙන නිවීම දේශනා කරනකොට කරුණාතුන් දේ ස්වාමීන් වහන්සේ මතක් කරුවා පබ කියන වචනේ පප්ප කියලා වචෙන්ට හරවන්න පුළුවන්කම නැහැ. පබස්සර කියලා කියන්නේ මෙතන ප්‍රභාසරයි කියලා කියන්නේ කෙලෙස් නැහැ කියන අදහස. නැත්තම් සුදු පාට හෝ ඩිලිෂන සුළු කියන අදහස තමයි සාමාන්‍ය ගැනෙන්නේ. එහෙම එකක් නෙවෙයි වෙන මතක් කරන් මතු කරන්න කියන. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම මේ මූලධර්ම අතර වාදයකට පෙළඹෙනවා මිසක් භාවනා කරනකොට එච්චර මේකෙන් ගන්න ගැම්මක් නැහැ. භාවනා කරන කෙනාට එච්චර ඒකෙන් ගන්න මේ ආදර්ශයක් ඇත්තේ නැහැ. අවශ්‍ය කියන එක හරේ වගේ සමාන තියෙන බුලට බුදුහාමුදුරුවෝ එක පොතක්වත් තියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කිසිම පොතක් කියලා නැහැ. ඒ නිසා කිසිම තැනක බුදුහාමුදුරුවන්ට වරදින්න බෑ. ඔක්කොමලා ලියලා තියෙන්නේ පස්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගචිනා ගැඹුරු දේවල් සහිත මුළු ත්‍රිපිටකයේ අයිති පොත්වලට අයිතිවාසිකම් පැවරිලත් නැහැ. හිමිකම් ඇවිදිලා නැහැ. ඕන කෙනෙකුට ගන්න. අනිත් ඕන කුමාර පොතක හිමිකම් අවුරලා තියෙනවා. කාටවත් ගන්න බෑ. බුදුරජාණන්සේ ඔක්කොම දීලා තියෙනවා. මේක මොකොත් හැබැයි එකක්වත් බුදුහාමුදුරුවෝ ලියලත් නැහැ. ඒ නිසා පොත්වල තියෙන මේ වගේ ප්‍රමාණ දැනගෙන ගන්න අපිට ප්‍රෝජනේ සලකන ටික ගන්නවා මිස ඒ පොත්වල තියෙන ඔක්කොමල අවබෝධ කරගන්න ඇත්තෝය එහෙම නැත්නම් මේ සරතෝ බද්දරහි කියලා ගන්නවා. ඒක සඳහා මේ කියනකොට කියනවා ඔය අටුවාචාරින් වහන්සේ විශාල වශයෙන්ම අපි සඳහන් කරන බුද්ධකෝසාචාර්යන් වහන්සේ අඩුවානේ පළවෙනි ධ්‍යානයවත් ලබාගත් බවක් කියලා නැහැ. මාර්ගඵලයක් තමයි. මෙච්චර මේසා විශාල දැනුමක් ගැන කතා කරාට කිසිම ප්‍රත්‍යක්ෂයක් අතු නෙමෙයි කතා කරන්නේ. ඒ ඔක්කොම එක එකනා කරපු දේවල් එකතු කිරීමේ දක්ෂකමක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ප්‍රමාණ කරන ග්‍රන්ථයක් විදිහට ගන්නවද නැද්ද කියන එක අපේ යුතුයකම. අපිට ඉඩ තියෙනවා ඒකද ප්‍රමාණ කිරීමට ගන්නෙ නැද්ද කියලා. ගන්නවද නැද්ද කියලා. නමුත් බුද්ධඝෝසාචාර්ය වහන්සේ සඳහන් කරලා තියෙනවා එවකට ලංකාවේ හොඳටම භාවනා කරන විශාල පිරිස සිටියා. ඒගොල්ලන්ගේ තොරතුරු මම එකතු කරුවා. මධ්‍යස්තව ඒ නිසා මේක මගේ දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට ඒක ප්‍රමාණගන්තයක් විතර ගන්න බෑ. අපි ගන්න පුළුවන් පැහැදිලිවම ත්‍රිපිටකේ නම ත්‍රිපිටකේ අපි අහන කිසිම ප්‍රශ්නයකට දීර්ඝ පිළිතුරු නැහැ. නිකන් කෙටි රටසැකිල්ල විතරක් තියෙනවා. ඒ නිසා අපිට දැනගන්න ඕනේ පසු පසු කාලීනී අටුවාචාර්ය මහන්සලා හෝ අපේ ආචාර්යවරු හෝ නැත්නම් අපි මේ කතා කරන දේවල් වල ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න එකයි අපිට තියෙන්නේ. ප්‍රමාණකරණයට ගත්ත ගමන් ඒක ඒ ඒ ප්‍රමාණ කිරීම අනුව අපි අහුවෙනවා. ඒ මොකද හැම එකක්ම යම් යම් නිවනම නෙවෙයි සමහරලාට අරමුණු කරලා දේශනා කරලා තියෙන කතා කරලා තියෙන වෙන වෙන ලාමක ආසාවල් වෙනුවෙන් ලිවිච්ච පොත් කොච්චර දෝ තියෙනවා. ඉතින් එතකොට ඒ පොත කියවලා ඒක ගත්තොත් යන්නේ ඒ ලාමක ආසාවට. ඒක නිසා ඒක එක එකනට එක එකනට ස්වාධීන තීන්දුවක් කියන පැත්තටයි මම කැමති වෙන්නේ ඔක්කොම එකම පොතක් ප්‍රමාණ කරන යන්නෙත් නෑ ඒක වෙන්නෙත් නෑ ලෝකේ කවදාකවත් අපි එක මේ විවෘතව තියාගන්න මේ ප්‍රශ්නේ භාවනාවට අදාළ නොවන ප්‍රශ්නයක සමාවන්න මම මෙතෙක් කළ දාන සීල භාවනාදී පින්කම් සියල්ල පින්පතක සටහන් කර ඇත දානය ගැන සටහන් කර නැවත නැවත ඒ පිළිබඳව සිහිපත් කිරීම නුසුදුසුද නැවත නැවත ඒ පිළිබඳව සිහිපත් කිරීම ඇලීමක්ද මතක් කිරීම අතහැරීමේ බාධාවත් පැහැදිලි කර දෙමින් කවුරුන් ඉල්ලා සිටීමේ මේකෙන් පුළුවන් අපිට වාසියක් ගන්න එම කරලා තියෙනවා නම් අපිට පුළුවන් මේ සිහිපත් කිරීම කියන දේ හිතට පුහුණු කරන්න. අපි කරපු හොඳ වැඩ සිහිපත් කරනවා. සිහිපත් කරනවා කියලා කියන්නේ සතිය පිහිටුණා කියන එක තමයි. ඒ නිසා මේ දානීය සිහිපත් කිරීම වෙනුවට සීලය සිහිපත් කිරීම වඩා හොඳයි කියන එක විතරයි කියන්නේ. සීලය සිහිපත් කිරීමට වැඩිය සමාධිය සිහිපත් කිරීම හොඳයි. සමාධිය සිහිපත් කරගදී විපස්සනා සිහිපත් කිරීම හොඳයි. එච්චරයි. ඒ නිසා සිහිපත් කිරීම හොඳයි. නමුත් සිහිපත් කරනකොට සිහිපත් කරන්න ඕනේ උත්තම දේ. ඒ වෙනුවට උත්තම දේතියේදී ලාමක දේ සිහිපත් කරන එකට අසප්පුරුෂ ගතියක් කියලා කියනවා. එහෙම නැත්නම් මේ ඔව් ආ ඒකට බුදුරජාණන් පාවිච්චි කරන්නේ අරතිය කියනවා. අධිකුසලයේ ජීවිතී ලාමක කුසල් ගැන කල්පනා කරන එකට කියන්නේ අරතිය කියලා. ඒක නිසා භාවනා රාමතාවේ නැති කෙනා භාවනා රතිය නැති කෙනා ඔය ඊගාවට දෙන එක කල්පනා කර කර ඉනවා. ඒක අපේ හිතේ තියෙන මාර බලවේගයක්. අපි බලන්න ඕනේ නිතරම අධි කුසලයට සමාදන් වෙලා ලාමක කුසලයේ අමතක කරන්න. එතකොට තමයි අපි ඉස්සරහ ඉස්සරහ තල්ලු වෙන්නේ. ඒ නිසා මේක මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන හොඳ වැඩක්. දානේ හොරකම් කරනවට වඩා හොඳයි. දානෙට වැඩිය හොඳ දෙයක් තියෙනවා. සීලේ සීලට වැඩිය හොඳ දෙයක් තියෙනවා. සමාධිය සමාධියට වැඩිය හොඳ දෙයක් තියෙනවා. ප්‍රඥාව. ඉතින් ඒ නිසා දාණයෙන් පටන් ගත්තට පස්සේ එතන නතර වෙන්න එපා. එතන නතර වෙච්චාම මේ පල්වීමක්, ටැග් ගැහිල්ලක්, මෙට්ටැවීමක් වෙනවා. ඒක නොවෙන්නයි බුද්ධ ශාසනයෙන් අපි වැඩ කරගන්නේ. ඊගාවට තියෙන කියනවා ඒකට කොට වෙලා padi පෙළට යනකොට එක padiයට කොට වෙච්චාම ඊගාව padiය පේනවනම් එතන නතර වුණොත් නතර වුණා. ඊගාව padiයට කොට වෙනකොට තව padiයක් පේනවා. දිගට දිගට දිගට දිගට ගෙනියන එකට තමයි මේ උපනායනය කියන්නේ. එහෙම නැත්නම් ආනුභූපී ප්‍රතිපදාව කියන්නේ එහෙම නැත්නම් අනුභව කිරියා අනුභව ශික්ෂා අනුභව ප්‍රතිපදා කියලා ඉස්සරහට යන නිසා මේක පටන් ගන්න තියෙනවා තව ඉස්සරහට යන එකක් තියෙනවා. ඇලෙන්නේ නැතුව ඉන්න ඊගාව එකට යන්න ලෑස්ති වෙන්න. නැත්නම් ඉතින් ඇයිලා තමයි. ඒක හිතාගත්තත් නැතත් ඊගාවකට හොඳ එක තියෙද්දිත් ඒකට යන්න බැරි නම් ඉතින් මේක ඇල්ලලා තමයි. ඒ වෙනුවට අපි හැම වෙලාවෙම ඊගාව අභියෝගය ඉදිරිපත් කරන්න ඕනේ හිතට. ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි එකක් yogi got shaken out of meditation because of external disturbances and react in an fierce way. Yesterday at the interview you told me, Bante, that Uh, that is because being still on the samadhi level and not at the vipassana level, yet did I understood this right? Uh, could you please go ahead, go a bit more into the detail about this? Thank you. Uh, I, I really do not uh, discriminate uh, the Vipassana Samadhi or Samatha Samadhi in this, uh, with, the, with respect to this incident. Uh, both can, can be disturbed and distracted, Samatha and Vipassana both. Samatha Samadhi the yogi must understand sapaya karunu, that means conducive conditions. If the situation is distracting like that, yogi has to avoid and go to a place where there is no such distraction. That is called uh, facilitating with the uh, conducive conditions. Vipassana samadhi, that is also used as much as possible, otherwise uh, when the distractions and disturbance become very prominent and very conspicuous, you take that as at the object rather than the meditation object and then see the beginning, the middle and the end. But when the such that kind of a shaking happens, you can see only the end. You can't see the middle, you can't see the beginning. So if it is again and again happening, you have to thank that particular person, he or she gives the chance to see the beginning and the middle also. That is the way we put it into the vipassana. But if samatha way, it says always you have to avoid that situation and go for the conducive condition. sapphire karma. Uh, whenever sir, you explain that uh, knowing raga is in mind, is called Dhammanupassana. I always thought this is Chittanupassana. Uh, is there a different in terms of practice? Uh, both you have to say. In the Chittanupassana also, uh, Mahagatan Chittan or Mahagatan Chittan, in the Dhammanupassana also, Nivaranas, uh, whenever the uh, Kamachanda Nivarana is concerned, Che Santangva Ajjatta Kamachandan, Sankimi Ajjatta Kamachandochu Pajanati, precisely understand what kind of uh, Nivarana is pervading in the mind, uh, prevalent in the mind, and then and there you understand it. So it is the continuation of the same Chittanupassana up to the uh, the Dhammanupassana. Uh, so otherwise that all the defilements, something like nivarna become Dhamma or object of Dhamma. And uh, you take them as object of meditation when and where it happens, not only when it is present, when you go to the Dhammanupassana, when it is absent, verily you know it is absent. And that is how you can understand uh, when and where it is sets in. From the mind where I am free of raga and again when, when the raga is going to come in, as an, as an it is, when it is setting in, you are verily understand. And when it is the middle you understand, it is fading off, you understand. So therefore, uh, in the personal level, you have chances for, uh, chances to understand the beginning, the middle and the end, uh, all. But in the personal. it is not gone in such a detail. It's fairly you start the business. Uh, the mere recognition with the Dhammanupassana you go to the, uh, that is the point where you develop the mastery, the beginning, the middle and the end. ගායක සිංහල ප්‍රශ්නයක් භාවනා වැඩසටහනට පැමිණීමෙන් දින කීපයකට පසු ලොකු පාළුවක් තනිකමක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ගෙදරට කෝල් කරන්න හිතන නැත්නම් අනිකුත් භාවනා යෝගින් සමග කතා කරන්න හිතනවා. මේ අවස්ථාවට ආයත්වන්නේ අදුක්කම සුඛේටද කාට කෙරුවත් අනුන්ට නම් දුකක් කියලා කියයි. තමන්ට අදුක්කම සුඛේට මොකද කියනවා කමන්නේ. අදුක්කම සුඛේට දුක්ඛ සත්‍යයේද මේට මූණ දෙන්නේ කෙරේදයි විත්‍රාත්මකව පහදා දෙනු මැනේ. හොඳ ප්‍රශ්නයක් කොහොම කරුවත් අලංකව ලියලා තියෙනවා. මොකද දෙනෙක් කියන්නේ මොකද මේ මේක දෝෂ දර්ශනයට ලක් වෙනවා. එනමුත් අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි භාවනා ගුරුවරු නිතරම මේකට තමයි බලාගෙන ඉන්නේ මොකද සමහරෙකුට ඒක බලාපොරොත්තු නොවන විදිහට තද බල විදිහට රටනා මේක බටහිර ලෝකේ තාමත්ම උග්‍රයි ඒ මොකද ඒ අතෝ මේ අර කුමරු කුමරි සාපානෝ හිටියේ මෙතෙන් ඇවිල්ලා සාමාන්‍ය දේෙන් යපිලා පොදු බත් ඇලියක බත් කාලා එක පැදුරු බුදියාගෙන ඉන්න ගියාම ඒක වෙන්නේ නැති හේතුව කියලා හිතනවා හිතලිවල ඒව ඉල්ලනවා ඒව වෙනස් කරන්න හදනවා නමුත් ඒව වෙනස් කරත් මේ එන එක නතර වෙන්නේ ඊට පස්සේ එක්ක ගුරුරැගේ දෝෂේ එක්ක මොනවා හරි දෝෂයකට ඔයතන ප්‍රශ්නයක් කරගන්නෙත් නෑ කියන්නෙත් නෑ මොකද එයා හිතන එක පුද්ගලික වැඩක් කියලා. නමුත් ඒකදී ගුරුවරයා නිතර මතක් කරලා දෙන්න ඕනේ මේ මේ පාරේ යනකොට මෙන්න මෙහෙම යකෙක් එයි. එතකොට මෙන්න මේ අඟුරු කෑල්ලට පිබල දාපන්. මෙතෙන් යාට පෙරේතෙක් එයි. එතකොට මේ නූල දීපන් කියලා ওই සුරංගනා කතාවල ওই සෙල්ලම තමයි කියලා දීලා තියෙන්නේ. අපි ආශ්‍යා කරේ සුරංගනා කතාවල කියලා දෙනවා මේ ගමනක් ගියා කුමාරෙක් බත් මුලක් බැඳගෙන එතකොට මෙහෙම මෙහෙම තිබුණා. එතකොට මෙයා එනවයි කියලා තිබ්බා. ආවා. එතකොට ඒක දැම්මා. ඒකෙන් අතර වුණා. ඔය ඉස්සරහට එන්න තියෙන ගමන් ඒ දුෂ්කරතා පෙන්ලා දීලා තියෙනවා. බටහිර ලෝකයේ එහෙම ඔය ඉන්දියානු කතා නැහැ. ඒ ඔක්කොම ඉන්දියාවෙන් ගිය කතා විතරයි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඉවුවට බලාපොරොත්තු වෙන්නේ මේ තර්කයම උත්තර දෙන්න. ඉතින් ඒ නිසා හරි වෙහෙසයි. ඉතින් ඒ නිසා බටහිර ලෝකේ බාහන මධ්‍යස්ථානයක් හදනවා නම් අපි මේ ඉන්නේ එක අම්බලමක් වගේ. ඒ තියෙන්න ඕන සියලුම පහසුකම්. ආය මොකක්වත් නැහැ කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ගිහිල්ලා බලනකොට මේ චෝදනා කරනවා. අතිරේක පහසුකම් සහිතයි ඒතිෙදිත් හරියන්නේ. ඒතිෙදිත් මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒක නිසා එතනදී මේ එකක් ක්ලාස් වෙලා යනවනම් අන්තික ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්ති සූදානම් වෙලා සංසාර මේවත් මුණ දීලා තියෙන gati තියෙන කෙනාට පහසුයි එහෙම නැත්නම් හුඟක් වෙලාට තනියම විඳවනවා. මේ හිතා ගන්න බැරුව මගේ ප්‍රශ්නයක් ආපුවා තියෙන ප්‍රධාන ලාභය තමයි කාටත් පොදුවේ තේරුම් ගන්න පුළුවන් මේ එක්කෙනෙක් කිව්වට හැම කෙනෙකුටම තියෙන එක. ආවේ නැත්තම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම දෙයක් ආවේ නැත්තම් ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඒක පොදුවේ සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේ කියනවා මේ අදුක්කම සුඛයට වැටෙන්නේ දුක්ඛ සත්‍යද කියලා. මේක තේරුම් ගත්තොත් අදුක්කම සුඛය කියන එක තේරුම් ගන්නවා. මේක තේරුම් ගත්තේ නැත්නම් කවදාකවත් අදුක්කම සුඛයට යන්නේ නැහැ. මොකද මේ අදුක්කම සුඛේ මතුවෙනකොට තමයි එපා වීම ඇති වෙන්නේ. ඒක අවිද්‍යාවේ මුවා වුණාට පස්සේ. අවිද්‍යාව වයින් කරලා මේකට මුහුණ දෙනවා කියලා කියන්නේ දැනගෙන ගිහිල්ලා මේක එනවමයි මම මේක තරහෙන් තොරව බැලුවොත් කියලා බැලුවොත් පේන තියෙන්නේ මේකේ සැප දුක දෙක නැහැ. නැත්තම් මේ එළවලුවක් මෙයා පතෝලවා. කිසි රසයක් නැහැ. කිසි ගුණයකුත් නැහැ. හැබැයි නරකයක්කුත් නැහැ. අනික් කෙලවල જાත් තියෙනවා බොහොම පෝෂ්‍ය පදාර්ථ තියෙන නමුත් එක එක රෝග වලට කිපෙනවා. පතෝල වගේ දේක ඉතින් මේ කෑවයි කියලා මහ ලොකු දෙයක්වත් නැහැ. මම දන්න ප්‍රසිද්ධම මහත්ෙක් ඉන්නවා අන්තිමම පොහසත්. ඒකෝ බුද්ධ ආගමනේ. හරිය ලොකු ඇත්තන්ට මේ පාටි වලට ඕගනයිස් කරනලු බතුයි පතෝලොද්දයි විතරලු මුළු දෙන්නේ. කොච්චර කවුරු ආවත් දෙන්නේ බතුයි පතලොද්දයි තමයි. ලෝක ඒ කඳවන්නේ ඔක්කොම ප්‍රධාන අමුතු ඇත්ත ඉතිරිලු කන්නේ. ඉතින් එතකොට අර පාටි එකට යන මිනිස්සුන්ට කරපු නිග්‍රහයක් වගේ. මොකද පාටියට යන්නේ බඩපු බඩ බිරේක වෙන්න බේතෙන් බීලානේ. ගියාන පස්සේ හම්බෙන පතලොද්ද තමයි. හැබැයි මේ මහත්ය බොහොම ප්‍රතිපත්තිකරුක හොඳට යමක් තියෙන මිනිස්සේ ප්‍රතිපත්තියක් වශයෙන්ම කියලා තියෙන්නේ පතලොද්දයි බතයි තමයි. දාන දෙනකොටත් එයා දෙන්නේ ඇඹුල් කෙලකෙඩියයි කලගුලියයි විතරයි. එච්චරම තමයි. ආය මොනම ඉගිය කියනවත් වෙන කැමති දෙන්නේ කොහොඳ නැහැ ආමතුරුන්ට මේ රාගේ පහළ වෙනවයි කියලා. ඒකත් අඩු කරලා තියෙනවා. හැබැයි කවුරුත් කිව්වට වෙනස් කරන්න. ඒ හැටි ඒක. ඇයි ඒ වගේ තමයි අර භාවනා කරන්න කියලා ඉතින් පතුරෝද්දයි පදයි හම්බුනාට පස්සේ ඉතින් එතකොට කම්මැලි වෙනවා. ඒ කම්මැලි වෙන්නේ අර අපි පුරුදු වේදනාලික පුරුදු විඳීම් ටිකෙන් පොඩ්ඩක් අපි ඈත්මත් වෙලා මැදට වැටෙනකොට ඉතින් ඒක ඒක ඇති හැටිය දැක ගන්න තියෙන වසාහෙරන ගතිය නිසා මුවා කරන ගතිය නිසා අන්ධකාර ගතිය නිසා නැත්නම් අවිද්‍යාව නිසා මේක අපිට පේන්නේ මේ නොරොස්නා සුළු ගතිය ඒකාකාරී ගතිය තනි වෙච්ච ගතිය පාළු ගතිය ඉතින් ඒක කිව්වොත් හෙලිකෙරුවොත් ලාභයි හෙලිකෙරුව නැතුව විඳ විඳින්න හිටියොත් සමහර වෙලාවට භාවනාවේ පාවෙනවා ශාසනයේ පාවෙනවා බුදු ධර්මේ පායනවා, බුදුහමරොත් පායනවා, ගුරුහමරොත් පායනවා, කැමැත්ත පායනවා, නින්දත් පායනවා. හරි වෙහෙසකටපත් වෙනවා. ඒක මේ එතකොට මුළු පද්ධතියම වගකීමට එක්කෙනෙක් හරි එහෙම ඉන්නවනම් අනික කටියේ ඒ භාවනා කණ්ඩායමටම වගකීමක් වෙනවා. ඒ පුද්ගලත් එක්ක මේ අපිටත් වෙන දෙයක් වාට විතරක් වෙච්ච එකක් නෙවෙයි. ඒක නිසා මේකෙදී අතකසා දාගෙන යන්නේ නැතුව අපි මේක මේ ධර්මයේ නැත්නම් භාවනාවේ එක අංගයක් කියලා දැනගන්නවා කියන්නේ. ඒක සඳහා සමහරට උග්‍රවම උග්‍ර වෙනවා. එතකොට බේරන්න බෑ. ඉතින් ඒක නිසා අවසාන ප්‍රශ්නේ අහනවා මේ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ කියලා. ඒකෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් ගුරුවරයෝවා කියමටයි යන්නේ. ඒක නිසා කමඨාන් සුද්ධ කරනකොට පුළුවන් තරම් කියනවා මේ වෙච්ච දේවල් වල සාරාංශයක් කියන්නේ. පටන් ගන්නකොට හොඳ දේ කියලා වෙච්ච දේ සාරාංශයක් කියන්නේ කියලා ඒ අර ඒ සංයුත්නිකය අටුවාවේ සඳහන් වෙනවා සිද්ධියක් මේ කැලේ තනියම ජීවත් වෙන වයසක ස්වාමීන් වහන්සේ නමක් ළඟට තරුණ භික්ෂුවක් ගමේ පින්නපාත බෙදපු කෙනෙක් වැඳේ ස්වාමීක ප්‍රතිපත්ති දැකලා පැවිදි වෙනවා. පැවිදිලා ටික කාලයක් ඉන්නකොට මෙයා කලකිරෙනවා. අපි කියන්නේ මේකට උකටලි වෙනවා. ශාසනය උකටලි වෙනවා. උකටලි වෙන කියන්නේ හැමදාම එකයි. මොනවාක් කරුවට හරියන්නේ. ඊට පස්සේ මේ වස් කාලේ කිට්ටු වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කියලා කියන ලොකු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ මම පහුගිය මාසෙම හිටියේ දෙකට දහරු හිටින් දෙපැත්තෙන් මට නම් දැන් යන්න ඕනේ කියලා. ඉතින් හාමුදුරන්ට තේරෙනවා දැන් වැඩ වල ලකයක් නැහැ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා මේ එහෙම නෙවෙයි නම දැන් හිටින්න මම තනියම ඉන්නේ කැලේ වයසක කෙනා. ඉතින් ඒ නිසා ගියාම කොහොමද කියලා ඊට පස්සේ හිතාන ආයසුමාන කියලා ඉල කියනවා ස්වාමීන් වහන්සේ ගැන හිතුවත් මට දැන් බෑ කියලා. ඊට පස්සේ කියනවා දැන් මේ ඉන්න කුටිය බලන්න කඩන්න වැටෙන්න හදාන්නේ දැන් ඔය නම හිටියොත් නම් මට හදාගත්තේ කි නැත්තම් මම මේකට යට වෙලා තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මට මේ ඔය කොහෙන් හරි කැලේට ගිහිල්ලා ගල් වෙන සුද්ධ කරලා දෙන්න. ඉතින් ඊට පස්සේ දවසක් විතර ගිහිල්ලා බලලාගෙන ගල් වෙන්නේ නැහැ. හොයන්න නැහැ. ඊට පස්සේ ලොකු සාහන් කියනවා මම ගල් වෙන හද නැටි කියලා දෙන්නම් කියලා. එන පුළුවන් තරම් දර එකතු කරන්න. කියලා විශාල ගලක් ආවට ගිහිල්ලා මේ දර ගොඩම දාලා ගිනි තියන්නේ. ගිනි තියලා උඩට ගලපත් වෙච්චලාදී වතුර එකක් ගන්න. කිව්වම ගලපලයි පතුරු යනවා. කැලලක් කරලා වැටෙනවා. ඉතින් මෙයා ටික සන්තෝෂයක් තියෙනවා ඊට පස්සේ දැන් ආයෙත් උනට පස්සේ ලොකු ආගෙන කියනවා ආයෙත් දර හොයනවිලා අතනම දාලා ගල ගිනියම් කරලා වතුර ගහන්න කිව්වම කෙනෙකුට ඉන්න ප්‍රමාණය විතර ගලක් හැදෙනවා. කියන්නේ ගල් දෙනවා. ඊට පස්සේ මෙයා කියනවා දැන් හරිද හොඳටම මහන්සි දැන්. දැන් යන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මෙහෙමයි ඔය ගල් දෙන අතපු ගමන් ඔය ගලේ ඉන්නකොට මේ පිරියම් කරේ නැත්තම් කපරාරු කරේ නැත්තම් මේ දැන් කාලේ හැටියට කියනවා මේ මොනවාද නියුමෝනියාවට. ඒ ගලේ කවදාකවත් වතුර තියාගන්නේ නැහැ. වතුර ආපු ගමන් වාෂ්පීකරණය වෙනවා. ඇතුලේ ඉන්න කෙනාගේ පාත්‍රේ මලකඩ කනවා බ්‍රොන්කයිටිස් නියුමෝනියා. ඒ දවස්වල කියන්නේ සේම රෝගය කියලා. ඊට පස්සේ කියනවා නම මේක එහෙම කරන්න බෑ. ඒ ගල අමුවෙන් ඉන්න බෑ. ඒ නිසා ඕකේ මැටි ගලව කලවම් කරලා හුණුත් දාලා පිරියම් කරන්න. ඊට පස්සේ මෙයා පිරියම් කරලා එතකොට සුමාන දැක්පහුවා. ඊට පස්සේ කියනවා දැන් නම් යන්න. ඊට පස්සේ කියනවා ඔය වගේ පිළියම් කරපු අලුත කුටි වල වයසකට ඉන්න බෑ. ඉලන්දාරියෙක් ඉඳලා ටිකක් මේක සීසන් කරනවා. ඉස්සරහින් පිටියක් දාගන්න ඕනේ අරේ මේක. කොහොම කරනවද සමාදාන. ඊට පස්සේ දැන් ආමසු කෙනෙක් විදිහටම කියනවා දැන් මේ කුටියට ගියාට පස්සේ හරි පාළුයි ස්වාංශී කුටිය ආයෙන සංයුතනිකයි කියවන්න පටන් ගන්නවා. මට තේරෙන්නේ නැහැ කියනවා. කියවල ඇවිල්ලා මට කියන්න මං කියලා දෙන්නම් කියලා. පස්කාලි වෙනකොට මෙයාට අර තිබුණු යන ගති මොකක්වත් දැන්නේ නැහැ. වැඩි කරගෙන අස්කාල ඉවරනකොට තීරු කරන ගම හිමීට ඒ ලොකු සංසය කමටහනක් දීලා අන්තිමට දැන් ආයස් ආසාවක් ඇති වෙනවා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේම ඒ ගල්ලේනේම අනාගාමී වෙලා සංයුක්ත නිකාය පිළිබඳව ඒවකට ලංකාවේ හිටපු හොන්ත මහමුසු කෙනෙක් බාටපත් වෙලා ප්‍රසිද්ධ ධර්ම කතිකෙක් වෙනවා. ඒ ටික ඔක්කොම කරන්නේ ලොකු හමුදාගේ ප්‍රයෝගය. ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්නේ. අරයට කියන්නේ මේ ඕක භාවනා කරනකොට එන අවස්ථාවක් කම්මැලි වෙනවා මොකක්ක කතා කරන්නේ මේ මට කරගන්න විදියක් නැති නිසා මට ගල් වෙනක් හදලා දෙන්න මට අර්ග කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා එක එක වැඩවල යොදවනවා. ඉතින් ඒකට තාමත්ම වැදගත් ඒ ගුරුහාමුදුරුවොත් එක්ක පෞද්ගලිකව සම්බන්ධීකරණයක් තියෙනවා. දහස් ගණන් එකවර කමඨාන් සුද්ධ කළ මේ වැඩේ කරන්නේ. සීමිත පිරිසක් එක්ක වැඩ කරනකොට අනිත් එක්කන අවබෝධ කරගන්න වෙලාවක් එනවා. අනිත්‍යගේ චරිතය. එහෙම ඒ මේ ආසන්නෙන් මේ හදාර ගන්න වෙලාවක් හම්බුනේ නැත්තම් තොගේට වැඩ කෙරුවොත් දෙන්නටම අවශ්‍ය. ඒ නිසා මේ වගේ වෙලා වෙනකොට හරියට කුළුඳුලේ ගැප් ගත්ත දරුවෙක් එතකොට ඉතින් ආයශරයක් නැන්දමලාගේ කිරියම්මවරුන්ගේ අවධානයට ලක් වෙන්න ඕනේ. පුරුෂාන්තරයට යවන්න හොඳ නැහැ. මොකද ඒ කටහිත යාර තේරෙන්නේ නැහැ. බබෙක් හමුනට පස්සේ දෙවෙනි බබාගේ ඉඳලා නම් කරගත්තර කමන්නේ. අන්න ඒ වගේ පළවෙනි මේ මේක පහළට බොහොම උග්‍රව පහළ වෙනවා. ඒ වෙලාවේදී කාගෙත් වගේ අනුකම්පාවට ලක් වෙනවා. ගාක් වෙලාවට ස්වයං විවේචනයට වැටෙනවා. මම කාලකන්ණි මම පව්කාරයි මට බෑ. එහෙනම් බාහිරේ දොස් හොයනවා. ඒක ඉතින් මේ මොකද්ද උග්‍ර වෙනවා. ඒ තත්ත්වේ උග්‍ර වෙන්න පටන් අර ගන්නවා. මේ අර උගා කුමරු කුමරි ශපවින්දපු උගාක් නිච්ච සංඥාති පිට උගාක් සුඛ විඳපු අයට හරි අමාරු මේක කරා. මේ සාමාන්‍ය බාලදක්ෂ ව්‍යාපාර බාලදක්ෂිකාවන් වෙලා ෆීල්ඩ් එකේ වැඩ කරපු අයට මේක දරනවා. මේගොල්ලෝ ඊට ඉස්සලා ඒ දුෂ්කරතා විඳලා තියෙනවානේ. ඒකක් කියන්න පුළුවන්. එහෙම නැති වුණොත් හරි අමාරු. ඒ නිසා මේ ඒක ශාසනික ප්‍රශ්නයක් විදිහට මේක සලකන්න ඕනේ. කොහොමද කියන්නේ ද්වේෂය මුල් වුණොත් නාස්තික පැත්තට යනවා. ද්වේෂය වෙනකොට ඥානෙ මුල් වුණොත් විශාල බිම්මක් පයි. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයයි මේ මතුවලා තියෙන්නේ. ඒක මෝහ වෙලා තියෙන්නේ. අදුක්කම සුඛයයි මතුවලා තියෙන්නේ. නොදැනුවත්කම නිසා ඒක වෙහෙසක්, නීරසකමක්, කම්මැලිකමක් වඩටපත් වෙනවා. ඉතින් ඒක නිකන් මේ තීරයක් අයින් කරලා බලනවා වගේ. එහෙම නැත්නම් පරණ වෙච්චි කණ්ණාඩියක් හොඳට සුද්ධ කරලා බලනවා වගේ තමයි මේක. ඒ නිසා මේ තේරවාදී මේක අඳුනගෙන තියෙනවා, උපක්‍රම තියෙනවා. හැබැයි ඒක මේ අවස්ථාව හැටියට උපක්‍රම මාරු කරනවා. කියලා කරන්න බෑ. කියලා කරන්න ගියොත් වෙන්නේ නැහැ මේ වැඩේ. හිත කරන මායාවක්, චාටුවක්, වංචනික ගතියක් මේකේ තියෙන්නේ. අපිත් ඒ වංචනික දෙයට වංචනිකවමයි කටයුතු කරන්නේ. හිතට දෙන්න ඕනේ හිතට එන එන තාලෙටම උත්තර දීලා කටයුතු කරන එකයි තියෙන්නේ. සමහරවිට පස්සට ගිහිල්ලා ආයශයක් යුත පෙරමුණ සකස් කරන ඊළ ගන්න වෙලාවුත් වෙනවා. පරාජය පිළිගන්න පැත්තකට යනවා. ආය සද්ධාවාදී වුණාට පස්සේ ගිහිල්ලා ඉදිරියට යමලාකුත් තියෙනවා. ඒ නිසා මේකට හරියටම මේ මූණ දෙන්නේ කොහොමද කියන එක හරි අමාරු කරන්න තර්ක ඥාණයෙන් ගියොත් නම් වැටෙනවා. සද්ධාචාරිතෝට එන්නේ. ප්‍රඥාචාරිතෝට හරි අමාරු මොකද තර්කයට දෙන්න බෑ මේක වැඩ කරන්නේ ඇතුළෙම තියෙන මේ මායාකාරී ගතියක්. නැත්තම් ඔය මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට අදුක්කම සුඛේ සහ දුක්ඛ සත්‍යයේ ප්‍රകൃතිය මුනත දැක ගන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් අර අත්දැකීම් නැතිකම නිසා බොහෝ විට මේ වැරදි අර්ථකථන වලට වැටෙනවා. අර්ථකථන වලට පස්සේ බුදු ධර්මේ උනත් වරද්දවල කතා කරනවා. බුදුහාමුදුර ගැන උනත් වරද්දවල කතා කරනවා. සංඝයා ගැන උනත් සීල ගැන උනත් වරද්දවල කතා කරන්න ඉඩ තියෙනවා. අද අද උගාක් වෙලාට ලියවිලා තියෙන පොත් අන්නේ වගේ දුෂ්කරතාවලට පත් වුණාට පස්සේ කරන දේවල්. එහා පැත්තට ගිහිල්ලා කරන පොත් නෙවෙයි. නිසා ඒ පොත්වල මේ ප්‍රමාණ කරලා ගන්න නරකයි. ඒ වගේින් දක්වන අදහස් විශේෂයෙන්ම බටහිර කට්ටිය ඇවිල්ලා ඔය ලියන පොත් හුඟක් වෙලාවට නිකන් ලෙල්ල විතරක් ලේව කාලා ලියන පොත්. අතුරට ගිහිල්ලා මේ හරපද්ධතිය දැක්කනම් ඔච්චර නතුවන්න දෙයක් නෑ. භාවනානුයෝගික සක්මන් භාවනාවේ හෝ පරියන්කේ ඉතිසින්න විට බාධා කිරීම සුදුසුයි. උදාහරණයක් දාන වේලාව පසුන බව ගැනීම සඳහා වෙනත් යෝග විසින් මෙවැනි අවස්ථාවක් කළ හැකි සුදුසු ආකාරයක් ඇත්නම් විස්තර කර දුන්න මැනවි. ඒ කියන්නේ බාධා කරනවා කියන එක නම් යෝගාවචරයක් නෙවෙයි මොනම දෙයකටවත් කරන්න එපා. බාධා නැතුව සංසාරේ යන්න ඕන නම් අනුන්ට බාධා කරන්න එපා. බාධා කෙරුවොත් අනිවාර්යයෙන්ම තමන්ට බාධායි. එච්චරයි කියන්නේ. ඒක ඉතින් මේ භාවනා විතරක් නෙවෙයි. ප්‍රශ්නයක් කරන්නේ මේ පුද්ගලයා මේ කැම ගන්න නැතුව ටිකට භාවනා කරනවා නමුත් කැම වෙලා පහු වෙනවා නම් මොකද කරන්නේ කියලා. ඉතින් මේකෙදී ඒ පුද්ගලයා පරියන්කේ ගියාට පස්සේ අදිෂ්ඨානයක් කරගත්තොත් මම භාවනා හරියනවා දැන් මම මොන වුණත් නැගිටින්නේ නැහැ කියලා. ඉතින් අනික් කටේ දන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා අනික් කටේ සිද්ධ වෙනවා හිතලා කරන්න. නමුත් Tamante මේ වගේ හිතෙනවා නම් දැන් මේ යන විදිහට මට උදේ දවල් දෙකම වළඳන්න බෑ. එක වේලක් වළඳලා අනිත් ටිකේ භාවනා කරනවා කියලා ඒක ඒ භාවනා මධ්‍යස්ථාන ඒක සංඛ්‍යා නමකට කියන්නේ කියලා කියනවා. ලොකු හඳුනන ගිල කියන්නේ කියනවා. මම ඊට පස්සේ ඒක වෙලයි ගන්න කියලා. එතකොට කවුරු හරි අවශ්‍ය වෙලා ලොකු හඳුනනකට හරි ගියොත් කියනවා නෑ නෑ ඒ නම මට කියලා තිබ්බේ කියලා. මේ වගේ කරනකොට සංවිධායකයට කියන්න ඕනේ මම මේ වැඩේ කරන්නේ නෑ කියලා. ඒක නමුත් හැම වෙලාවෙම කියලා කරන්න බෑ. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා අනික් අය කොහොමද මේක කරන්නේ කියලා. මේකට නිදර්ශනයක් වශයෙන් කියනවා මේ නිරෝධ සමාපත්තියට සමාදින්න ඉස්සල්ලා ඒ යෝගාවචර කරුණු කීපයක් සලකා බලලා සමාධිය. ඒ කියන්නේ නිරෝධ සමාවචරය ගියොත් උබරීම දවස් 7ක් යනවා. දවස් 7ක් ආවුස තියෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ හෝ සංඝයාගේ කෘත්‍යයක් ආවොත් මට මේ ඒ ආමන්ත්‍රණය මට අවදි වේවා කියලා අදිෂ්ඨාන කළා නැගිටින. કોઈ කෘත්‍ය තිබ්බත් සංඝයා කතා කරුවොත් කරන්නේ. සංඝයා කතා කරුවොත් සර්බලදාහි නෙමෙයි විධායක ජනාධිපතිරත් එහෙම. සංඝයාගේ කටයුත්තට කාටවත් නැහැ කියන්න බෑ. ඒ නිසා සංඝයාගේ හෝ බුදුන්ගේ ඉල්ලීමක් ආවොත් මම නැගිටිනවා කියලා. එහෙම නැත්තම් කියනවා එහෙම නැතුව නිරෝධ සමාපත්තියට සමවැදුනොත් එහෙම වටේට දර දාලා ගිනි තිබ්බත් ගිනි කොට ඇවිල්ලා මිරුණත් ඒ යෝගාචරයට මොනවක්වත් වෙන්නේ නැත්නම් දන්නේ නැහැ. එන ගැහුවත් දන්නේ නැහැ. ඒ තරමටම මේ හිත තර්ක වැඩ කරන්නේ නැතුව යනවා. මොකද අදිෂ්ඨාන කරලා යන්නේ ඒ අතරමැද පෝය කිරීමක් තියෙනවා නම් සංඝයාගේ ආමන්ත්‍රණයක් આવොත් මට මම අවදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ නිසා මේ වයිදී ඇත්තටම ඉතින් සාමාන්‍ය බුද්ධිය තමයි පාවිච්චි කරන්නේ. හරි අමාරුයි. මේ කවුරු හරි කියලා අත තියලා කතා කරුවොත් එහෙම කෙරුවොත් එහෙම අනිත් එක්කනට විශාල හානියක් වෙනවා. මොකද කලාතුරකින් සමාධියක් නම් කැඩුනේ. ඒ බුද්ධිලා ඉතින් ඒකට වෛරය පහළ වෙනවා. ඉතින් ඒකට මේ මිනිස්සු අසරණයි. කරන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ වයිදී මම එක දවසක් ලොකු සාන්තට ආවා. මම හිතන්නේ ස්පිතාලේ යන්න අන්තිම හැරෙන්න ලොකුදෝ. දුර්වලයි. දාන ගන්නෙත් නැහැ. වැටලා ඉන්න මොනවාක බෙහෙත් ගන්න. ඉතින් ඒ වුණාට මම එකමාරට ගියා. එතකොට දොස්තරලාට කියලා තිබ්බේ එන්නේ කියලා. එතකොට මම ගිහිල්ලා එකමාරේ ඉඳලා දෙක අමාර තුන විතර කන් නැගිටලා එනකොට දොස්තර මහත්තයා ඇවිල්ලා බලලා රෝසාන්තිගේ පොතේ ලියලා ගිහලා තිබ්බා. මේ මේ බෙහෙත් දෙන්නේ මේ මේ පිළි ප්‍රතිපත්ති කියලා. ඒ දොස්තර මහත්තයා මාත් හොඳට මේ හොඳටම දන්න කෙනෙක්. ඉතින් ලොකුසාංශ මං කව සාංශ මෙච්චර මං හිතියා මට මේ දොස්තර මහත්තයා ආපිලා පොඩ්ඩක් මතක් කරාන මට ඔක්කොම දැනගන්න තිබුණා. දැන් පොතේ ලියලා තියෙන්නේ කවුරක්වත් ළඟ ඉඳලා නැහැ ඇටෙන් කරා. ඉතින් මේ නම භාවනා කර කරන හිටියේ. ඒ වෙලාවේ භාවනා කරන හිටියේ. ඉතින් මං කව සාංශ දැන් මම්මයි දොස්තර මහත්තයා කැඳේ. කොයි වෙලාවෙන්ද කියලා මං දන්නේ මම වෙලාවට භාවනා කරන්න ගියාට මගේ අපේක්ෂාව තිබුණේ මේ හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ කිව්වා භාවනා කරනකොට නම බුදුහාමුදුරුව ආවත් කතා කරන්න බෑ. බුදුහාමුදුරුව ආවත් කතා කරන්න බෑ. මගේ ලීඩට දොස්තර ආවයි කියන එක බොහොම සුළු දෙයක් ගණන් ගන්න බෑ. මේ මගදී ඔබ වහන්සේ කියන දේ කහ තමයි කටයුතු කරන්න ඔබ වහන්සේම කියනවා නම් අපිට කරන්න දෙයක් නැත්තේ නෑ. ඒ වුණාට මට නම් මගේ පැත්තෙන් අර කරන වතට මට වෙච්චි අඩුපාඩුවක් කියන්නේ නෑ නේ ඔය ඉච්චර ගණන් ගන්න එපා. මේ භාවනා කරගෙන යන වෙලාවක කැම වේලක් ඒවා මේවා කියන ඒවා ගණන් අරගෙන කෙරුවොත් මේ ගමන යන්න බෑ හැම එකටම කරගෙන කරන්න බෑ හැබැයි අපි සභා ගෞරවය කියන්නේ අපි යම් කිසි දෙයකට එකඟුණා නම් සම්මත කරගත්තා නම් ඒක කියලා කරන්න ඕනේ නමුත් ආවොත් අවස්ථාව වෙලාවේදී ඉතින් දිගට වැඩේ කරගෙන යන්නත් ඕනේ ඒ නිසා හරි අමාරුයි මේ ප්‍රශ්නෙට මේ මේකයි මේක කරලා තියෙන උත්තර ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ස්ථානෝචිත ප්‍රඥා තමයි කියන්නේ. ඊට පස්සේ යනවා දැහැත්තිත 12න් පසු ගැනීම නුසුදුසුද දැහැත්තිත ගැනීම පිළිබඳව විවිධ මත තියෙනවා. ඒ සමහර වේක විශාල වැරද්දක් පිටිනවා. බුරුමේ දැක්කොත් ඉවරයි. ඒ මොකද ඒ ස්විජින්නිකායේ ප්‍රතිපත්තියක් තියෙනවා දැහැත්තිත වන්දන්න බෑ. ඉතින් ඒක බුලත්තර කාලින් ආහඳුරෙන් දැක්කොත් ඉතින් ඒ ඉතින් ආය වැඩ නෑ නිකන් මේ හාමුදුර කෙනෙක් නෙමෙයි ගන්න සලකන. එතන ගියාම ලංකාවේදී එහෙම නෑ. ලංකාවේදී මේ සමහර පාවිච්චි කරනවා. ඒ නිසා මේකේ 12න් පස්සට ගැනීම නුසුසු කියලා කියන 12ට ඉස්සලා ගත්තයි සුදුසු කියන කතාවක් නෑ. මේක සම්බන්ධ දෙයක් නෙවෙයි. ත්‍රිපිටකයට හෝ සම්බන්ධ කතාවක් නෙවෙයි. නිසා මේකට විනී නීති පනවලා නෑ. මොකද දැහැත් ආහාර වලට වැටෙන්නේ නැහැ. නමුත් ඉතින් සමහර පාවිච්චි මට්ටමක් තියෙනවා පාවිච්චි. ඒ නිසා මේක මේ 12න් ඉස්සරද පස්සේද ගන්න එක හරියද වැරදිද කියන ඒවා එහෙම ඉලක්ක හදලා කාටවත් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ආනාපාන සති භාවනාව අරමුණු ළඟා කරගන්න අදහසින් සංඥා වේදනා සංකාර වලට අඩංගු සමහර චෛත්‍ය ලක්ෂණ ධනාත්මක පැත්තට හරවා ගන්නා හරව ගන්න බැහැ. උදාහරණ සංඥා චෛත්‍යයකට අදාළ පෙර සිදු වූ කර්මයක් මෙනෙහි කිරීමෙන් සිත් තහවුරු කර ගැනීම. සසල සිත් තහවුරු කර ගැනීම වැනි කරුණු පහදා දෙනවා. ඉතින් එහෙම මේ මේවා එකක් හරි වෙනස් කරන්න හදනවයි කියලා කියන්නේ සංස්කරණ තමයි. අපි තියෙන්නේ මේකයි එක වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ සංස්කරණ තමයි. ඊට පස්සේ ඉතින් අපි අලුතෙන් පටලැවෙනවා. අපිට තියෙන්නේ මේ තියෙන එක අවබෝධ කරගෙන ඒක එතනින්ම නැති කරනවා මිසක වෙන එකට මාරු කරන හඳ එක තමයි කාම ලෝකය කියලා කියන්නේ. ඒ නිසා මේ අපේ චරිත ලක්ෂණ හඳුනාගෙන වෙනත් එක ළකට මේ මාරු කරන්න හදන කියන සංකල්පනාවෙම තියෙන්නේ සස්කසකස් කිරීම. සංස්කරණය කිරීම ඒකෙච්චර උනන්දු කරන්න බට දෙයක් නෙමෙයි. ඒ වගේම සංඥාතාතිකට අදාළ පෙරසිදු පුණ්‍ය කර්මයක් මෙනෙහි කිරීමේ වැනි මෙනෙහි කිරීමේ සසලසිත තාවුරු කරගෙන බැනි කරුණු පහදා දෙන්න. වෙන්න නම් ඉඳ තියෙනවා. නමුත් කවදාකවත් ඒවා භාවනා උපක්‍රම වශයෙන් සම්මත පොත්වල කිසිම තැනක සඳහන් අපිට තියෙන්නේ ඒ තමන්ගේ තියෙන කර්ම වේග උපනිෂ්ඨේ සම්පatti ඒව මොනවද කියලා වැටහෙන්න අරනවා මිසක් ඒක වෙනකොට මේක හදන්න පුළුවන් කියලා එහෙම මේ වෙන්න බෑ කියලා කියන්නේ නමුත් එහෙම පාවිච්චි කරන කතාවක් එහෙම භාවනා ශිෂ්ටයේ මගේ දැනුම හැටියට හම්බ වෙලා නැහැ. උපදින අවස්ථාවේදීම උදාම් බිරිඳාගේ පවතින ප්‍රභාස්වර ඊටක්ද පසුව බාහිර අරමුණු වලින් කෙලස් හට ගන්නවාද ගෞරවයෙන් පාදා දෙනෙමේ ඉතින් ආපහු යන්න වෙන්න බබා වෙන්නයි වෙන්නේ මොකද මට යන්න විදියක් නැහැ නේද එතෙන්ද දැන්. එනිසා මේවා නිකන් අහලේ තියෙන දේවල්. ඒ වෙලාවේ ප්‍රපාසරේ හිතද්ද තියෙනවද කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වතුරේ ඉන්න මාළුව කවදාකවත් දන්නේ නැහැ කියනවනේ වතුරේ ඉන්න බව. උට කිසිම අවස්ථාවක් එන්නේ නැහැ වතුරේ ඉන්න බව දැනගන්න. කොට දාපු දවසක් තමයි දන්නේ. ඒ නිසා මේ බබාගේ හිතේ තියෙන එක මුත්‍රාඥාසෙත් එක උපමාවට කතා කරලා කියනවා කෙලස් නැති වෙච්ච බවනේ නිවන් ලැබෙනවා නම් ඉතින් පොඩි කාලේට කියන්න බෑ නමුත් පොඩි එකක් කෙලස් නැති වුණා කෙලස් නැති බව දන්නේ නැති නිසා කිසි ලාභයක් නැහැ. නිසා කෙලස් වලට ඇවිල්ලා කෙලස් අතහැරලා තමයි කෙලස් වලින් ජය ගන්න පුළුවන්. කෙලස් නැති දැන මොනවද ජය ගන්න. ඒ නිසා ඒ තියෙනදී යාට තාම සංඥාවක් ඇති වෙලත් නැහැ. යා මේ සංනිවේදනය කරන්නෙත් නැහැ. ඒකට පවතින්නේ මොකද්ද කියලා මේ හිතන්න හදනවයි කියලා කියන්නේ මනස වෙහෙසවිල්ලක් විතරයි. අපිට කිසියම් ප්‍රායෝගික කොනක් මේක ගන්න දෙයක් නැත්තේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න මට හැකියාවක් ඇත්තේ නැහැ. මේ පසුව බාහිර අරමුණු වලින් කෙලස් හට ගන්නවාද කියලා කියන එකත් 100%ක්ම වෙනවනම් අපිට නිවනක් ලබන්න බෑ. බාහිර අරමුණු එන්න පුළුවන් නමුත් කෙලස් නොහට ගන්න තත්ත්වයකට යන්න තමයි මේ ප්‍රතිපදාව සකස් කරලා දීලා තියෙන්නේ. ඒක නිසා පටන් අර ගන්නකොට කෙලස් වල අනුශේ මට්ටම කොහොමදක් තියෙනවා. පරිවෘත්තාන වෙලා නැහැ, වීතික්කම වෙලා නැහැ. නමුත් ඒ දරුවා යම් කිසි මට්ටමකට වැටුණාට පස්සේ බාහිරින් එන අරමුණු වදිනකොට අර අනුශේ කෙලස් වලින් ඉතුරු ටික හදලා දෙනවා. ඉතින් ඒක නිසා මේ වීතික්කම වෙන අවස්ථාව තියෙනවා. නමුත් මේ බිරිඳගේ හිතේ පවතින ප්‍රබාසර හිතක්ද කියන එක ඒක හරි අමාරුයි ඒක කරන්න වෙන්නේ නිකන් තර්කයෙන් විතරයි. ඒකට උනත් අපිට මේ අවශ්‍ය සාධක නැහැ. අවශ්‍ය මූලික තොරතුරු නැහැ. පංච උපාදානස්කන්ධයෙන් තොරව විඥානේ පැවතිය හැකි දෙයට විඥාණයෙන් තොර විඥානේ පැවතිය හැකිද කියලා අහන්නේ. මොකද උපාදානස්කන්ධ කියන්නේ විඥාන එකක් නේ. ඒක පංච උපාදානස්කන්ධයෙන් තොරව විඥානේ පැවතිය හැකිද කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විඥාණයෙන් තොරව විඥානේ පවතින්න පුළුවන්ද කියලා අහන්නේ. නිසා ප්‍රශ්නේ ව්‍යාකරණයම වැරදි. නාම රූප නිරෝධය අනිදස්සන විඥානේ විය හැකිද අනිදස්සන විඥානේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්න හදනවා නාම රූප වල සම්පූර්ණ නිරෝධය කියලා කියන්නේ ඒකේ උච්චාවච භාවයක් නෑ සම්පූර්ණ සංසිද්ධියක් වෙලා තියෙනවා වතුර මුහුදේ වතුරේ පැල ගන්නෑ වතුර හිටියක් ඒකේ නාම රූප නැතිවීම නෙමෙයි සිදුවෙන්නේ නාම රූප කම්පණ වෙන්නේ කම්පණය වෙන්නේ ඒ වෙලාවේදී විඥානේ පිළිඹුනේ නෑ මොනවාක්වත් ඒක එතකොට කියනවා විඥාන නිරෝධය කියලා නාම රූප නිරෝධේ නිවන කියන එක සඳහන් කරනවා. ඉතින් ඒක මේ මේ දඟලන විඥාණයට හිතා ගන්නවා. උච්චාවච වෙන විඥාණයට ඒ උච්චාවච නොවන විඥානයක් බුදුහාමුදුරු කියපු නිසා සද්ධාවෙන් දැන ගන්න පුළුවන්. නැත්තම් හිතා ගන්න බෑ. මේ හෙලෙන්නේ නැති නිශ්චල වෙච්ච වතුරක් ගැන හිතනවා වගේ. වතුරක් කියනවා ඕනම වෙලාවක එකේ මතු පිට දඟලන ගතියෙන් තමයි වතුර දැනගන්න පුළුවන්. ඒ වගේ විඥානයක් තියෙනවා කියලා දැනගන්නේ විඥානයේ චලනයක්. ඉතින් මේ ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ විඥානයේ චලනයක් තමයි. ප්‍රශ්නයක් ගොඩ නගනවා හිතනවා කියලා කියන හැම එකෙදී වෙන්නේ විඥාන චලනයක් තමයි. පටිච්චසමුප්පාද ධර්මයට අනුව සියල්ලට මුල අවිද්‍යාව නම් අවිද්‍යාවට හේතු තිබෙනවා. අද මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අවිද්‍යාවේ හේතුව ආසව පෙන්වනවා. ආශෝපච්ච අවිජ්ජා අවිජ්ජාපච්ච ආශෝ ආශෝස අවිජ්ජා අතර පටිච්ච සම්පන්න ගතියක් තියෙනවා මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනවා එහෙම නැත්නම් අර මූල හේතු හොයන්න වෙනවනේ ඔක්කොටම හේතු අවිද්‍යාව නම් අවිද්‍යාවේ හේතුව මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවනේ අවිද්‍යාව හේතුව අහනකොට පෙන්වන්නේ ආශව කියලා ආශව ධර්ම නිසා අවිද්‍යාව වෙනවා අවිද්‍යාව නිසා ආශව වෙනවා ඒ නිසා අපි මුලකටම ගිහිල්ලා අවිද්‍යාව දුරු කෙරුවාට පස්සේ තුන් තණ්හාව අවිද්‍යාව දුරු කරාට පස්සේ නිවන නම් අපි භාවනා කරගෙන ඉන්න ඕනේ අවිද්‍යාව විතරක් දුරු කරන්න බණ අහුවාම ඇති කියලා සමහර මත ප්‍රකාශ කරනවා. කාරණා දැන ගැනීම පුළුවන් කියලා. නමුත් මේ ওই කියන විදිහට අවිද්‍යාව අපටිපත්‍ය අවිද්‍යාව විතර නෙවෙයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් තියෙනවා. වර්ගවල වටහාගත් එකක් තියෙනවා. කොච්චර බණ ඇහුවත් ඒක හිතිනවා. ඒ වගේම තමයි අවිද්‍යාවට මුල් වෙන ආශව ධර්ම තියෙනවා. ඒක ක්‍රමයෙන් ක්ෂය කරන්නත් එක් අවිද්‍යාවගේ ස්ථිරසාර අඩුවීමක් වෙන්නේ. ඒ නිසා අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ආසෝධර්ම හතක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. දසනා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා. ඒකට සබ්බාසව සූත්‍රයේ පොඩ්ඩක් කියවනවා. සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. විනෝදනයේ විනෝදයෙන් කියන්නේ ප්‍රහාණය මේ ප්‍රහාණ කිරීමේ විනෝදනයේ කියන වචනේ කියලා කියන්නේ අපි අර අපිට තේරෙන අර විනෝද කියන පදේ විනෝදනයේ කියලා කියන්නේ දුරුවන් කරනවා. දුරුවන් කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕනේ. ඒකෙත් දක්වලා තියෙන්නේ මේ මේ විනෝදනා පහල මට හරියට මතක් වෙන්නේ පාරේ යනකොට මේ වල්ලාලියෝ වල්ලස්සයෝ පිස්සු බල්ලෝ පිස්සෙච්ච හරකෙක් කෙනා දැක්කොත් අපි කවදාත් මෙල්ල කරන්න යන්නේ නැහැ. ඒව අපි මගහරිනවා. අන්න ඒ වගේ මේ භාවනා කරන යෝගාචරය තමන්ට විසඳගන්න බැරි ප්‍රශ්න එනකොට හිතලා කල්පනා කරන්න වෙහෙචෙන්ට යන්න එපයි. එතකොට වෙන්නේ හිත අවුල් වෙනවා. තමන්ට කාටවත් හේතු ගන්නට බැරි කාරණා ගහපදින්න යන්න එපයි කියන. ඒතකොට යෝගාචරයේ හිත අවුල් වෙනවා. යටපත් කරන්න බැරි පුද්ගලයා යටපත් කරන්න යන්න එපයි කියන පැත්තකට වෙනවා. ඒ කියන්නේ තමන්ට ප්‍රමාණ කරගන්න බැරි දේවල් අල්ලගෙන ගැහෙන්න එපයි කියලා කියන යෝගාචරය මේ වෙලාවේදී යටහත් පහත්ව පැත්තකට නිකන් නෑ හැම දෙයකටම උත්තර දෙන්න යන්නේ. විනෝදනා පහතක් බවට මම කියන්නේ නිදර්ශන වශයෙන් පෙන්නලා තියෙන්නේ මේ බොහෝ මේ ප්‍රායෝගික ලාමක කපුව. මම හිතන්නේ කජිනී සිද්ධි සලායතන සංගය. සලායතන සංයුත්තනිකායේ සලායතන සංයුත්තේ අපි මෙහිදී මම හිතන්නේ ඔය ධම්රිවිකට කොහෙද රිට්‍රීට් එක කරන වෙලාවේදී ඒකෙන් තමයි මේ බණපත් ඒක මූල මාතෘකාව ගත්තේ කජ්ජනීය සූත්‍රය. ඒක දැන් සුද්ධ වෙලා ඇති මට ළඟදී ඉන්ටර්නෙට් එකට එන්න ඉඳියි. කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය කජ්ජනීය කියලා කියන්නේ කාදමනවයි කියන්නේ. කජ්ජනීය සූත්‍රය. සූත්‍ර තියෙනවා 15000කට වැඩි. එනිසා සංයුත්ත නිකායේ 15500ක් විතර තියෙනවා අංගුත්තර නිකායේ 10500ක් විතර තියෙනවා. අනිත් වගේ ටික ටික එකතු වෙච්චාම 15000 ගණක් තියෙනවා වෙයි. මුංචු මුංචු ගොඩාක් තියෙන නිසා මේ මුළු එකේම සැකිල්ල බලනවා කියුවාම ඒක ටිකක් තෑහින කාලයක් යනවා මේ අවබෝධ කරගන්න මේ නිකාය පහේ තියෙන සූත්‍රය. නමුත් දැන් මොකක් පොත් සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර සංග්‍රහ අවශ්‍ය නම කියපු ගමන් කොයි කොයි එකේ තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඒක දැන් ඔය නැදිමාලේක පොතක් ගහලා තියෙනවා. බුරුමෙන් එක පරිවර්තනය කරලා දාලා තියෙනවා. බුද්ධ ධර්ම එකක් තියෙනවා. ඒව එක එක ක්‍රමවලට බුද්ධ ජයන්ති පොතට සම්බන්ධ කරලා තියෙනවා. කොහොම හරි ඒව ඉතින් වැඩිදුර යනවනම් ඒ වගේ කැටලොග් එකක් එහෙම නැත්නම් රෙකනර් එකක් තියාගෙන තමයි හොයන්න වෙන්නේ. නම දැනගත්තාම මොකද සමහර සූත්‍ර වලට නම් දෙක තුනක් තියෙනවා. එතකොට තමයි හොයන්නේ. එතකොට ඒ අදාළ නම දිගේ යන්න ඕන. අපි විනාඩි 45 50ක දරගෙන තියෙනවා. තව ධර්ම සාකච්ඡා නදා වෙන් කරපු කාලය තියෙන නිසා කාට හරි තියෙනවා නම් අදාළ ප්‍රශ්නේ ප්‍රායෝගික ප්‍රශ්න මතු කරගත්තට කමක් නැහැ කියලා මම මෙනෙහි කරනවා. අරියන්ත භාවනාවට වැඩි ප්‍රියතාවය මුලින් සමාන කරේ සක්මන සහ පරයන්කය දැන් පරයන්කයට වැඩි ප්‍රියතාවය දෙන්න ගතියක් තියෙනවා මේ ඒක ගැන මොනසුද ඔයත් වෙනස් වෙන සුළු ඊයේ තිබුණ එකට යයි ආපහු එයි කොයි එක හරි කමන්නේ කල්දුතු කල වලයි ගියන් කියලා වැඩේ ගන්න එකයි තියෙන්නේ ඒකක්වත් ඔය එකක්වත් ඉස්තිර ඕනේ එකක් වෙනස් වෙන්න පුළුවන් මොකද උපරිණාම දුව උපරිණාම නේ ඒ කියන්නේ කයනුපස්සන වයනුපස්සන මේ කය වය කයනුපස්සන කියනකොට අද උදේ කියපු බණේදී ලොකුසන් කිව්වා ඝන සංඥාවට විරුද්ධයි. ක්ෂය වෙනවයි කියලා කියනකොට ඝන සංඥාවට විරුද්ධයි. වයනුපස්සනාව ද්‍රවය කියන එකක් අඳුන අපි පෘථුවිය කැරකෙනකොට ද්‍රවය කැරකෙන්නේ නැහැ. ද්‍රවය කියලා කියන්නේ එකතැනම මාරු වෙන එකනේ. ඒක තමයි නොසැලෙනම තැන තමයි ද්‍රවය. ඒකට පාලින් කියන්නේ දුව කිය. දුව කියලා කියන්නේ හෙල්ලෙන තැන මැද රවුමක් කරකන රවුම මැද ගත්තොත් අඩුවෙන්මනේ කරකෙන්නේ. ඒ කියන්නේ එක තැන කරකිනවා වගේ. ඒකට ද්‍රවය කියන පදේ පාවිච්චි කරන නිසා සමහරු මේ සංසාරේ කොහෙද මේ වගේ කරකෙන්නේ නැත්තනක් ඇති කියලා හිතනවා. එයාගේ ඒක කඩලා යනවා වැය වෙනවා දකින්න. හැම දෙයක්ම වැය වෙනවා දකින්නකොට එහෙම ඉස්තර මේ හැංගිලා ඉන්න පුළුවන් තරම් නිත්‍ය තනක් ද්‍රවයක් තියෙනවා කියලා හිතන එකේ දුහ සංඥාව කඩලා යනවා. කොයි දෙයක් ගෙවිලා යන බව ගන්න. එහෙම ස්ථිර සාර හයිය තනක් නැහැ. දැන් ඊනම් විශේෂ වෙන මතුකලස් දෙයක් නැත්නම් අපි සක්මන් සාගිලපතෙන් පස්සේ හතරට නැවත රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. ඒ මේ මෙපමණකින් එතකොට අපේ ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙල સમાપ્ત වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.